වර්තමාන ජීවිතයේදීම මගඵල ලබගත හැකි වේද මගඵල ලැබීම ආර්ය අෂ්ටාංගික මාර්ගය සපුරා ලැබෙන සම්මා සම්බුදු සසුනේන්ම ලැබෙන ප්‍රධානම කාර්යයි ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයේ අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ උපලබ්භති ඉදේව සුබද්ද සමනෝ ඉද දුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ ශුඤ්ඤං පරප්පවාදා සමනේහි අඤ්ඤේ තේරුම සුබද්‍රය ආරෂ්ඨාංගික මාර්ගය මේ ධර්ම ශාසනයෙහිම ලැබෙන්නේය සුබද්‍රය ප්‍රථම ශ්‍රමණයාද මෙහිමය ද්විතීය ශ්‍රමණයාද මෙහිමය තෘතීය ශ්‍රමණයාද මෙහිමය චතුර්ථ ශ්‍රමණයාද මෙහිමය මේ ශ්‍රමණයන්ගෙන් තොර වූ පරවාදයෝ හිස් වෙති. මේ සඳහා අධිගම ප්‍රතිවේද යන නම්ද විවහාර කරනු ලැබේ. නිවන් අවබෝධ කර ගැනීම කියන්නේද මෙයටමයි. මගඵල යනු ලෝකෝත්තර කුසල විපාක සිත් 8ට කියන නම්ය. සීල විසුද්ධිය ආදිය කොට ඇති විසුද්ධි හත පිරීමේදී සම්පූර්ණ වීමේදී ආර්ය මාර්ගයේ දියුණුවට පත්වීමෙන් නිවන ආලම්බණය කොටගෙන මේ සිත් 8 පහළ වෙයි. එයින් මාර්ගසිත 4 ලෝතුරා කුසල් සිත්ය. ඵලසිත නම් ලෝතුරා සිත්වල විපාක අවස්ථා හතරමය. නිවන් අරමුණු කොට පහළ වන මේ මාර්ගසිත හතරෙන් එක් එක් සිතක් පහළවන්නේ එක් පුද්ගලයෙකුට එක් වරකි. ඵලසිත ගණන් නම් අප්‍රමාණ වෙයි. මේ සිත් අට එක් సంతානෙහි පහළවන්නේ ආර්ය මාර්ගාංග අට සම්පූර්ණයෙන් දියුණු වීමෙනි. ඒ මාර්ගසිත හතරට විශේෂවන කෙලෙස් සීමාවෝද හතර දෙනෙක් වෙති. ඒ මෙසේයි ප්‍රථම මාර්ගයට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දිඨානුස විචිකිච්ඡානුස හා අපායගාමි සියලු අකුසල් යන ප්‍රථම සීමාව දෙවන මාර්ගයට ඕලාරික කාමරාගය ඕලාරික කාමරාග අනුසය ඕලාරික ව්‍යාපාදය ඕලාරික ව්‍යාපාද අනුසය යන මොහු ද්විතීය සීමාවයි. තුන්වන මාර්ගයට අනුසහගත කාමරාගය ව්‍යාපාදය කාමරාග අනුසය ව්‍යාපාද අනුසය යන මොහු තුන්වන සීමාවයි. හතරවන මාර්ගයට රූප රාගය අරූප රාගය මානය, උද්දච්චය, අවිජ්ජාව, මානානුසය, භවරාග අනුසය, අවිජ්ජා අනුසය යන මෝහු හතරවන සීමාවයි. මෙහි ප්‍රථම මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු ක්ලේශයෝ තුන්දෙනම නපුරුය. අනාදිමත් කාලයක පටන් సంతාණයට පුරුදු වී ඇති කෙලස් තේරුම් ගැනීමද ඊතා දුෂ්කරය. ඔහුට කෙලෙසුන් නැති කල යුතුයයි සිතා ගැනීමද අමාරුය. කෙලෙස් නිසා පලිබෝධ වන්නේ යයි සිතීමක්ද ඔහුට නැත්තේය. සසර දුකක් යයි වැටහීමක්ද ඔහුට නැත. අවිද්‍යාවෙන් වැසී තිබෙන හේයින් භාවනාවේ යෙදීමට පක්ෂව සිත් යෙදෙන්නේද නැත. මෙසේ වටය හෙවත් සංසාරය පවත්වාගෙන යාමට උපකාර වන මුල් කරුණු අයෝනිසෝ මනසිකාරයයි. එය දිට්ඨි විචිකිච්ඡාවන් මතු කර දෙයි. සබ්බෝ දිට්ඨියෝච සෝලස විදා විචිකිච්ඡාච අත්ථ දිට්ඨි මූලිකා ඒව හොಂತಿ අත්ථි දිට්ඨියා නිරුද්ධාය නිරුද්ධಂತಿ සබ්බානිච අපාය ගාමි කම්මානි අත්ථ දිට්ඨියා සතියා ඒව විප්පචන්ති තේරුම සියලු දිට්ඨී හුද සොලස්වදාරුම් විචිකිච්ඡාවෝද ආත්ම දිට්ඨිය මුල්කොට ඇත්තාහු වෙති ආත්ම දිට්ඨිය නිරුද්ධ වූ කලහි ඒවා නිරුද්ධ වෙති සියලු අපායේ උපදවන කර්මයෝද ආත්ම දිට්ඨිය ඇති කලහිම විපාක දෙති මේ කෙලෙසුන්ගෙන් වෙලී ඉන්න තාක් සිතන්නේ සංසාරේ දුකක් නැත. එයින් වෙන්වීම දුකයි. යනුවෙනි. භාවනාව දැන් ඕනේ නැත. නරක නැහැ. කරන්නට ඕනේ. ඒත් දැන්ම නොවේයි. තවත් කරුණක් නම් මේ කාලේ කොතරම් භාවනා කළත් මාර්ගඵලයන් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම විදර්ශනා භාවනාව වැන්නක් කළාට වැඩක් නැත. මෛත්‍රී භාවනා, බුද්ධානුස්සති භාවනා වැනි භාවනා නම් ටිකක් කළාට වරදක් නැහැ. යනාදීන් ප්‍රසිද්ධ ප්‍රකාශනයන් කරන උගත්තුත් ඇත්තාහ. මේ උගත් වේශයෙන් ඉන්නා නූගතුන්ගේ මොළ ධාතුව පෑදෙන්නේ කවදාද? ස්වකීය කෙලෙස් වේගය නිසා මෙබඳු අදහසක් සිතට පහළ වූවත් තුරුණු තුනුරුවන්ගේ නාමයෙන් ප්‍රකාශ නොකර ඉන්නා ඉන්නට සිටිනවා නම් ඒකත් ලොකුම ලොකු සහනයකි. ඔබ තුල බලපානාමේ කෙලෙස් වේගය ඔබට ප්‍රකට නැත. එය ඒ කෙලෙස් වේගයේම තදින් බලපානා ආවරණීය ස්වභාවයකි. යෝනිසෝ මනසිකාරය ඕනෑ කරන්නේ මෙබඳු ආපදා අවස්ථාවන්ගෙන් සැනසෙල්ලක් ලබා ගැනීම සඳහා බව මතක් කර දීම වටී. මේ සමග ඔබට විශේෂ කරුණක් කියමි. ඔබ විසින් ඔබ අවටත් ඔබ ඇතුළතත් පිටතත් හැම පැත්තෙන්ම ඉදිරියට පත්වන මහ දුක්ඛන්ද දෙස නුවණ යොමුකොට බැලිය යුතුය. ඔබම ඔබ කල් ගෙවන්නේ මහ දුක් විඳීම් රසක් මැද්දේ නොවේදයි සලකා බැලිය යුතුය. මේ දුක්ඛද ඔබ අල්ලාගෙන ඉන්නේ මන්දයි ඔබෙන්ම ඔබ ප්‍රශ්න කරන්න. මෙම දුක් රස ඈත් කිරීමට නොසිතන්නේ කවර හේින්දයි සිතා බැලිය යුතුය. සැබවින්ම මෙම දුක් රස අහේතුකව පවත්නේ නොවේයි. මෙහි හේතුවක් තිබෙන බව යම් විටක ඔබට වැටහුනොත් එවිටය ඔබට දුක් රස ඉවත් කරගන්න පුළුවන් වන්නේ. එකල ඔබට දුකද වැටහෙයි. එය නැති කරගත යුතුය යන අදහසද ඔබට පහළවනවා ඇත. එකල ඔබට හොඳ ඇසක් ලැබුණුසේ සැලකිය යුතුය. ඔබට නිවන් ඕනෑ කරන්නේ මේ නිසාය. මේ අදහස මේ අවබෝධය ඔබට ලැබුණොත් භාවනාව පිළිබඳ එපාකම හඟවන කතා සියල්ලක්ම මෝඩ කතා බව ලෙහෙසියෙන්ම වැටහෙනවා ඇත. භාවනාවද ඒකාන්තයෙන් කළ යුතු අවශ්‍ය කර්තව්‍යයක් ලෙස ඉබේටම වැටී යනවා ඇත. මෙහිදී ප්‍රතිඵල පිළිබඳ ප්‍රශ්නය හරස් කර ගත යුතු නැත. භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයෝ එය පටන්ගත් වේලාවේ සිටම ටිකෙන් ටික අභ්‍යන්තරයේ දියුණුවට පත්වන්නාහ. එය ඔබට පෙනෙන්නටද ඉඩ තිබෙයි. නොපෙනෙන්නටද ඉඩ තිබෙයි. ඒ ගැන ප්‍රශ්නයක් සිත් තුළ පහළ කරගත යුතු නැත. යෝගාවචරයා ප්‍රතිඵලයනට සිත් යොමුකොට සිත් කෙලසා ගන්නෙකු නොවිය යුතුය. අනාගත ආශා බන්ධනයන්ගෙන් සිත් වෙලී ගන්නට ඉඩ නොතබා ඔබ භාවනාවේ යෙදෙන්න. නොවරදවා මේ ප්‍රතිපatti මාර්ගය ඔබ ගෙන යනවා නම් ඔබේ බලාපොරොත්තු වූ මගඵල ලැබීම හෝ මගඵල ලැබීමට පාරමී හෝ වෙනවා ඇත. එය කිසිලෙසකින් වරදින්නේ නැත. නිවන් දැකීමට මේ ජීවිතයේදීම නිවන් දැකීමට ඔබ සුදුසුයි. ඔබ තරයේ සිතා ගන්න. එහි මැදුම් පිළිවෙත ගැන නොකඩවා භාවනා මානසිකාරයේ යෙදෙන්න. පණකෙන්ද අන්තිමටම ගෙවි යන තෙක්ම භාවනාවේ යෙදෙන්න. නොනවත්වා කරගෙන යන්න. ඒ මහා ප්‍රයාශයේ ප්‍රතිඵලය ඔබ සොයාගෙන එන්නාහ. එය සත්‍යයකි.